ස්වාමින්වන්ස තව අන්තිම ප්‍රශ්නය මේ අර අපේ ගෙදර පූසෙක් ඉන්නවා. දැන් මේ පූසා සත්තු හැමල්ලද්දී අපේ ගෙදර ඉන්න පූසා ඒ සත්තු හැමල්ලද්දී දැන් අර සතා අල්ලගත්තට පස්සේ සමහරවිට ලේනු හැමතු බේරලා තියෙනවා. එතකොට ඒ සතාගේ කෑම නැති වෙන නිසා සමහරලාට දැන් පූසා කන කරවල හරි ඒ වගේ කෑම මුන් හරි දීලා වෙලා අර සතාවත් බේරලා යවනවා. මේ ඒ වගේ දෙයක් සහ තව සමහරවිට දැන් පූසා බඩගින්නට නේ දැන් සමහරවිට ගෙම්බු හැම මාරලා දානවා. කන්නේ නැහැ මරලා දාන්න විතරයි. එතකොට ඒ වගේ තැනකදී බේර ගැනීම සහ අර අවස්ථා දෙක ඒක හොඳ ප්‍රශ්නයක් පුතාහුවේ. මොකද මේ දැන් ඇත්තටම මම මුලින් කතා කළේ ඒක එතනදී පැහැදිලි කළ යුතුව තිබුණා. ඒ ගැන අවධානය යොමුනේ නැහැ. මේ දැන් අපි මුලින් අපි උදාහරණ හැටියට කිව්වේ මාංශ භක්ෂක සත්වයින් ගැන. දැන් පෝසක් කියන්නේ මාංශ භක්ෂක සත්වයේ විතරක් නෙමෙයි උභය භක්ෂක. ඒ කියන්නේ මාංශත් අනුභව කරනවා අනිත් ධාන්‍ය පලා වර්ගත් අනුභව කරනවා. මේ වටපැත්තෙන් ආපහු රිපීට් වෙන શબ્දයක් එනවා. එලා ඉවර වෙනකන් පුතා ඒ පැත්තෙන් මයික් එක මියුට් කරන්න. මේ එතකොට මේ පූසා කියලා කියන්නේ තනිකරම මාංශ භක්ෂක සතෙක් නෙමෙයි. මාංශයි අනිත් ආහාරත් අනුභව කරනවා. ඒ නිසා මිනිස්සයා කියන්නේ ඒ වගේ. එතකොට මිනිස්සෙක් විසින් තව සතෙක්ව මරාගෙන කණ්ඩ හදනකොට වැළැක්වීම කියන එක ආහාරය වැළැක්වීම කියන තැනකට වැටෙන්නේ නැහැ. ඊළඟට බල්ලෙක් බලලෙක් ඒ කියන්නේ මිනිස්සු ඇසුරේ හැදෙන සතෙක් නම් ඌට යමක් කන්න සැකසෙනවා හෝ හොයාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට මේ බඳු අවස්ථාවක් වෙනස්. දැන් නමුත් අර කැලේ ඉන්න සිංහෙක්, කොටියෙක්, ඊළඟට සර්පයෙක්, ඒ වගේ සත්තු වෙන බත් වෙන්ජන කන්නේ නැහනේ. ඒ සතා ඒ ආහාරයම පමණයි. ඒ බඳු තැනකදී තමයි අපිට අර ග්‍රහණයට ගත්තොත් ආයේ මුදවලා මුදවන්න යන එක එච්චර සුදුසු නෑ. හැබැයි බලලෙක් වුණත් සතෙක්ව අල්ලලා ඌට දත්පාර වැදුනට පස්සේ වූ අඩපණ වෙනවා. ඉතින් එතකොට විඳවන එක තමයි සිද්ධ වෙන්නේ. නිසා වඩාම යෝග්‍ය වෙන්නේ ඒ අල්ලන්න කලින් ඒ සතාව මුදවන්න පුළුවන්. හැබැයි ඉතින් අල්ල ගත්තට පස්සේ උනත් බලලාගෙන් මුදවන්න පුළුවන් නම් ඒක ආහාරය අහිමි කිරීමේ ප්‍රශ්නයක් කියන තැනකට එන්නේ නැහැ. මොකද අපි ඒ සතාට කන්න වෙනම දෙන නිසා. ඒ නිසා ඒ ප්‍රශ්නේ අහපේක හොඳයි. එතන එහෙම පැහැදිලි කරගන්නට. අනේ ටික පැහැදිලි වෙන්නට ඇති කියලා මම පැහැදිලි කරගත්තා.